නිදහසේ නිල් ගුණ පුරා කොළඹින් 105.7 රන්ගිරි ශ්‍රී ලංකා දැන් ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නේ සිංහල සිනමාවට. ඒ මේ මියුරු ගීත රසවිඳින්න ඔබට පිළිවන්කම ලැබෙන නිසා ශනිදා දවස් මේ වෙලාව ඊ වෙනුවෙන් ඔබ වෙන් කරවා තබනවා. අපේ රටේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේත් අපි රසවිඳින බොහෝ දෙනෙක් මේ විදිහටම මෙහෙට ආදරය කරනවා. එදා සිංහල සිනමාව පිළිබඳව ඒ රසය විඳපු අපේ ආදරණීය මිතුරන් පමණක් නෙවෙයි මේවා පිළිබඳව වර්තමානයේ ඒ රසයට ආදරය කරන අපේ තරුණ පරම්පරාවේ ආදරණීය ඔබත් බොහොම සතුටින් බක්මීවිල්ලුවත් එක්ක රැඳෙලා ඉන්නවා කියලා අපිට මැදිරියට ලැබෙන ඇමතුම් සහ ලිපි තැපැල්පත් වලින් ලැබෙන ප්‍රතිචාර වලින් පැහැදිලි. ඒ කියන්නේ අපිට සතුටක් තියෙනවා මේ මුල් ගීත මේ ස්වභාවිත ගීතයන් වල තියෙන රසය විඳ ගනිමින් අනාගත පරම්පරාවටත් මේවා ආරක්ෂා කරමින් ඒවා දායාද කිරීම වගේ කීමට ඔබටත් ඒ විදිහට හරි සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා දීලා ඒ වෙනුවෙන් ඔබ දරන මේ රසයට මිහිරට අපේ සතුට ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් මේ හැම දිනාගෙම බලාපොරොත්තු ඊටම රසවත් ගීත පෙළක් අහන එක මේවා අපේ ගීත සිංහල සිනමාවේ ගීත. ඉතින් ඒ රසය අපි අදත් ඔබට බොහොම ආදරයෙන් සමීප කරන්නයි සූදානම්. අද අපි වැඩසටහන ආරම්භ කරපු ගීතයේ සොම්නස හද පුරවන්න ඉරාණි විජය බණ්ඩාරන් ගායනා කළේ මේ ගීතය හැංගි හොරා චිත්‍රපටයට ඇතුළත් වුණේ ලලිත් මහතා 1968 වසරේ ජූනි මාසයේ 30 වෙනිදා තිරගත වුණා. චිත්‍රපටය නිෂ්පාදනය කළා ගිල්බර්ට් ගුණරත්න අධ්‍යක්ෂක වරිය රෝහිණී ජයකොඩි සිංහල සිනමාවේ තුන්වැනි අධ්‍යක්ෂකවරිය. චිත්‍රපටයට රෝහිණී ජයකොඩි විසින් හඳුන්වා දෙනවා ශිල්පිනියන් දෙදෙනෙක්. ඒ තමන්ගේ දීනියන් දෙදෙනා වන නිරූපා ජයකොඩි සමග වීණා ජයකොඩි. මේ ගීතය ගායනා කරමින් චිත්‍රපටයේ රඟව පෑවේ නිරූපා ජයකොඩි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ සන්දයා කුමාරි ඩොමි ජයවර්ධන සමග ටෝනි රණසිංහ සංගීතවත් කළ ෂෙල්ටන් ප්‍රේමරත්න ගීපද රචකයා නිහාල් ජයසිංහ. හරි මිතුරනි අපි දෙවැනි ගීතයට යමු අදවස් අපි තෝරාගෙන තියෙන රම්‍ය ලතා චිත්‍රපටයේ බොහොම රසවත් වුණු ගීතයක් මන්නමාලි ශෝක වෙලා 1956 නොවැම්බර් මාසයේ 25 වෙනිදායි මේ චිත්‍රපටය තිරගත වන්නේ. එස්.එම්. නායකම් නිෂ්පාදනයක් ඒ.බී. රාජ් අධ්‍යක්ෂණයක් සංගීතවත් කලා රාමය්‍ය මුත්තුසාමි ගීපද රචකයා බෙනඩික් ප්‍රනාන්දු ගීතය ගායනා කරනවා ධර්ම දස්වල් පොළ. අරුණ ශාන්ති සමග රීතා රත්නායක මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. ඔබට මතකයි ඇතිනම් මේ චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරන්නේ ආධුනික ශිල්පියෙක් ගැලක ගැල් පදවන්නා විසින් තමයි මේ ගීතය ගායනා කරන්නේ. නමුත් මේ රූපරාමයේ පෙනී සිටිනවා ගැලෙහි හිඳගෙන ප්‍රධාන නළුවා අරුණ ශාන්ති ඇතෙන පාර බලා යමුහනික දුවලා Thank you. වස්සා බරබාගේ ඇදලා කරනා මගේ මුළු පවුලම රස්සා කදින කතා ටිකිරි සුදා මගේ හොඳ ගුම් වස්සා මේ මගේ හොඳ ගුම් වස්සා බරබාගේ ඇදලා කරනා මගේ මුළු පවුලම රස්සා ಕಿರಿಬ ತಂಡವಾಗೆ ಬೆನ್ನ ಕಿರಿಬ ತಂಡವಾಗೆ සංගීතවත් කලා තිලක් කරුණාතිලක ගීපද රචකයා චිත්‍රානන්ද අබේසේකර චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ජෝ අබේ වික්‍රම නීතා ෆර්නෑන්ඩු ඩොමී ජයවර්ධන සමග විජිත මල්ලිකා මේ චිත්‍රපටයේ මේ ගීතය සමූහ ගීතයක් වශයෙන් තමයි මේ ගීත අඩංගු පැටියේ සඳහන් වෙලා තිබෙන්නේ ගීතේ ගානා කරන ශිල්පියා හෝ ශිල්පිනිය මේ ගීතයේ අඩංගු පැටියේ සඳහන් වෙලා නැහැ. නීතා ෆර්නෑන්ඩෝ ප්‍රදාන ආධුනික ශිල්පිනියන් මේ ගීතේ පෙනී සිටියා. කරන මේ විදිහට තමයි අපි මේ ගීතය විදගත්තේ මේ තමයි සිංහල සිනමාවේ ඒ රසය මේ මියුරු ගීත රස විඳින වෙලාවේ ඔබට පිළිවන් ඔබ වඩා කැමති ගීත තිබෙන්න පිළිවන් ඔබ කාලෙකින් රස විඳින්න නැති ගීත තියෙන්න පුළුවන් සිංහල සිනමාවේ ඒ මතකයන් සමහර වෙලාවට බොහොම සුන්දර මතකයන්. ඉතින් ඒවා රස විඳ ගන්න බක්මීලුව අවස්ථාව ලබා දීලා තියෙන නිසා අපිට ලියන්න නිෂ්පාදක බක්මීවිල්ල රන්දිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල කියන අපේ ලිපිණයට ඔබේ අදහස් යෝජනාත් අපිට වටිනවා. ඉතින් මේ සියල්ලම අපිට යොමු කරන්න කියන ආරාධනාවත් කරන්න කැමතියි. ඉතින් අද මේ තෝරාගත්තු ගීත පෙළ අතරේ අපි ඊළඟට යන්නේ 1960 සුවබර සුන්දර දෙපසේ මිහිරි සුද සංගයතු සුවබර මේ ගීත පෙළගැස්මේ ඔබට තේරෙන්නේ නැති මේ ගීතයන් වල තියෙන වෙනස් ඒ රිද්මය මේ එක එක් ගීතය එකිනෙකට වෙනස් වුණු ගැයුමේ ඒ තේමාවේ ඒ රසය ඔබට විඳ ගන්න ලැබුණයි කියලා විශ්වාස කරනවා. ඉතින් එහෙම තමයි අපි මේ ගීත තෝරාගෙන ඔබට වඩා සමීප වෙන්න උත්සාහ කරන්නේ. ඒ අතරට අපි ඊළඟට තෝරා ගන්නා ගීතයත් මේ අපි සඳහන් කරපු ඒ වෙනස්කම ඔබට රසවින්දනය කරන්න පිළිවන්කමක් ලැබේවි. ඈතින් ඈතට චිත්‍රපටින් ගීතය තෝරාගෙන 1983 වසරේ මේ මාසේ 6 වෙනිදා පෙරගත වුණා. පියසේන ද සිල්වා නිෂ්පාදනය කළා අධ්‍යක්ෂකවරයා සේන සමරසිංහ සංගීතවත් කළා සරත් දසනායක දීපද රචකයා සෝමපාල ලීලානන්ද ගීතේ ගායනා කරනවා මිල්ටන් මල්ලවච්ච සමග ප්‍රියා සූර්යසේන ප්‍රසාදරි ෆොන්සේකා කරුණාරත්න හංගවත්ත විමල් කුමාර් දකොස්තා හරිෂ් ජයරත්න අනුෂ්කා මදීවක මාෂා ෆොන්සේකා සමග ශාන්තිලේඛා චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. යොවනත් වෙනවන්නේ ගීතය ඔන්න අපි ඔබට සමීප කරා මුල්ම ගීතය. සුරෙන් අපි තවත් ඊටාම වටිනා ගීතයක් තෝරා ගන්නවා. මම හිතන්නේ මේ ගීතයත් නිතර නොඇසෙන සමහර දෙනෙක් මම හිතන්නේ මුල්ම වතාවට තමයි මේ ගීතය රස විඳින්න අපි තෝරාගන්නේ. කලාශූරී ලතා වල්පොල මහත්මිය ගායනා කළ ගීතයක් 1978 වසරේ අප්‍රේල් මාසේ 14 වෙනිදා මේ චිත්‍රපටය තිරගතවන්නේ ලලිත් මහත්තයා සිරිපතුල චිත්‍රපටය. ML ෆෞසි නිෂ්පාදනයක් කේ වෙන්කට්ගේ අධ්‍යක්ෂණයක් සංගීතවත් කලායම් කේ රොක්සාමි ගීපද රචකයන් නිහාල්ලේ ජයසිංහ ජෝබේ වික්‍රම ශ්‍රීනිතා වීරසිංහ විජේනන්ද සිරි ප්‍රධාන චරිත රඟපෑවා මේ ගීතයේ අඩංගු රූපරාමයේ ශ්‍රීනිතා වීරසිංහ ගීතය ගායනා කරමින් රඟපෑවා කපටිකම චිත්‍රපටයේ ගීතයකට අපි යමු 1966 වසරේ ජූලි මාසයේ 22 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ සුජාතා අත්නායක මහත්මිය සමග සුජාතා පෙරේරා ඇතුළු පිරිසයි ගීතය ගායනා කරන්නේ. ඔව් මේ චිත්‍රපටයෙන් ප්‍රධාන චරිත නිරූපණය කළ ඔස්වල් ජයසිංහ සමග ජීවරාණි කුරුකුල සූර්ය. ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ තමයි ඔස්සල් ජයසිංහගේ පළමුවැනි චිත්‍රපටය. ඒ කියන්නේ සිංහල සිනමාවට අවතීර්ණ වන්නේ මේ කපටිකම චිත්‍රපටයෙන් නිෂ්පාදනය කළ ප්‍රේමලාල් ලෙඩිරිසිංහ, අධ්‍යක්ෂකවරයා KW පෙරේරා, සංගීතවත් කළ MK රොක්සාමි. ප්‍රධාන චරිතය නිරූපණය කළේ මේ චිත්‍රපටය ඇත්ත වශයෙන්ම කතා කළොත් එහෙම ජෝ අබේ වික්‍රම ජෝබේ වික්‍රම, ඩේවිඩ් ධර්මකීර්ති, ජෙසිකා වික්‍රමසිංහ, ඩී.ආර්. නානායක්කාර, රූබිද මෙල් ආදීන් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. සංගීතවත් කළා එම්.කේ. රොක්සාමි, ගීපද රචකයා George Leslie Ranasinghe, Jeevarani Kurukulasuriya මේ චිත්‍රපටයේ මේ බෝට්ටු සවාරියක් මේ බෝට්ටු සවාරියක යෙදෙන අවස්ථාවේ ගානා කරන ගීතයක් මේ තමන්ගේ යෙලියන් පිරිසක් සමග ගීත දෙකක් බක්මි විල්ලුව වැඩසටහනින් අද රසවින්දනය කරන්න ලැබෙනවා. ඉතින් මේ ගීත දෙකත් අහන්න ඔබට අවස්ථාව ලබා දෙන අතරේ අපි මේ කාරණේ මතක් කරන්නට ඕන අපිට ලිපි සහ තැපැල්පත් වලින් ගීත ඉල්ලීම් සහ විවිධ යෝජනා ලැබෙනවා. ඒ ගැන ස්තුති. ගීත ඉල්ලීම් යොමු කරලා ටිකක් පැහැදිලිව පැහැදිලි ගීතය මොකද්ද චිත්‍රපටය දන්නවා නම් ඒ චිත්‍රපටය මොකක්ද කියන එක ලියලා එවන්න. ඒ වගේම අපි මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්න ලලිත් මහත්මයා චිත්‍රපට ගීත පමණයි. සමහර සරල ගීතත් සමහර අපේ මිතුරන් මිතුරියන් ලියලා තිබුණ නිසා අපේ බක්මීවිල්ලෝ කියලා කියන්නේ සිංහල සිනමාවේ ගීත ඒ නිසා ඒ ගීත පමණයි අපි ඉදිරිපත් කරන්නේ. ඒත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම මතක් කරන්නේ ඔබට බොහොම ආදරයෙන් විශ්වාස කරන ඒ ආදරය අපිට පෙරලා ඔබ යොමු කරાવી කියලා. අපි යමු ඊළඟ ගීතයට සංගමුණු මැනික චිත්‍රපටයෙන් ගීතයට. කඳු රැලි තිඹ තිඹ දැවටිලා හිත චන්දන සිතිලක ඇතිලා ඈත කඳු රැලි සිඹ සිඹ දැවටිලා පීත චන්දන සිසිලට ඇතිලා අමන මද නලයි සුගඳ බර මලයි අමන මද නලයි සුගඳ බර මලයි කරන සුරතල් රඟ දැක තැනසිලා ඈත කඳු රැලි සිඹ සිඹ දැවටිලා පීත චන්දන සිසිලට ඇතිලා ඈත කඳු රැලි සිඹ සිඹ දැවටිලා සීත චන්දන සිසිලක එතිලා මෑතට පාවෙලා වේදවලා මෑතට පාවෙලා පියඹලා එන කුරුල්ලනේ අන පාර පවසව් සොයලා පියඹලා එන කුරුල්ලනේ අන පාර පවසව් සොයලා තොපි වගේ අපි වෙන්නෙමු තරුණ ජීවිත රසේ උරාලා ඈත කඳු රැලි සිඹ සිඹ දැවටිලා සීත චන්දන සිසිලක එතිලා ලා ලා ලා ජීවිතේ මේ සුළු කාලේ ජීවිතේ මේ සුළු කාලේ එක ගසේ එක කැදල්ලෙහි ගිනි පරලි පැටවුන් විලසේ එක ගසේ එක කැදල්ලෙහි ගිනි පරලි පැටවුන් විලසේ සමගිතාවෙන් රසට කාදී සතුටු වී ඉමුදා වූ දවසේ ඈත කඳු රැලි තිඹ තිඹ දැවටිලා සීත චන්දන සිසිලක ඇතිලා අමන මද නලයි සුගඳ බර මලයි කරන සුරතල් රඟ දැක සැනසෙලා ඈත කඳු රැලි තිඹ තිඹ දැවටිලා සීත චන්දන සිසිලක ඇතිලා ලා ලා ලා ලා ලා ලා ලා ලා අද අවසන් ගීත 1967 වසරේ මාර්තු මාසයේ 7 වෙනිදා තිරගත වුණු මනමාලය චිත්‍රපටයෙන් තෝරාගෙන නිෂ්පාදනය කළ ඩී.එම්. හෙට්ටිආරච්චි අධ්‍යක්ෂකවරයා ටී. භවානන්දන් සංගීතත් කළ ආචාර්ය ප්‍රේමසිංහ කේමදාස දීපද රචකයා ධර්මසිරි ගමගේ මේ සුජාතා පෙරේරා සමග අතුල සෝමසිරි විසින් ගායනා කරන ලද ගීතයක් ටෝනි රණසිංහ සමග ශිරාණේ කුරුකුළු සූර්ය මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා ජෝ අබේවික්‍රම සමග. මෙතන මේ ගීතය සමගින් අපේ වැඩසටහනෙන් සමගින් යන වෙලාවේ ඔබට මතක් කරන අපේ ලිපිනේ ඔබේ තියෙන අදහස් යෝජනා අපිට ලියන්න බක්මී විල්ලුවට නිෂ්පාදක බක්මී විල්ලුව රණිකේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක බක්මී විල්ලුව රණිකේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොට ඔබ සියලු දෙනාට දරුවන් සරණයි දී නිතර ඊතර අතර දණ්ඩකෝ නාගම කාශ්‍යප ගෞතමයන් බුදු පහසලද උත්තම රන්දරන දහම් තමානාවා මොක් මගතන විශ්ව පුරාගෙන යයි ගුණ සුවඳ රන් කිරි ශ්‍රී ලංකා 104.4න් 105.7න් සැබෑ මාධ්‍ය සංස්කෘතියක පෙරගමන්කරු රන්කිර ශ්‍රී ලංකා රන්කිර ශ්‍රී ලංකා බුදු සාදු බුදු සා